රිත්තතු පංචක්ඛන්දේ රිත්තතු පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අරිත්තං නිබ්බානත්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට අපි අපේ ජීවිතය පිළිබඳව තේරුම් ගත යුතුව තියෙනවා. ලෝකයේ තියෙන දේවල් අපේ හිතට අරමුණු වෙනකොට ඒ ඇති වෙන අරමුණ අපි හැමදාම මේ ධර්ම දේශනා මාලාවේදී විශේෂයෙන් චත්තාරීසාකාර භාවනාව පිළිබඳව කෙරෙන ධර්ම දේශනාවලදී මතක් කරන්නේ මේ සංඥා විපල්ලාසය නිවැරදි කරගන්න ඕන කියලයි. ලෝකේ අපිට අරමුණු වෙනකොට ඒ ලෝකය අරමුණු වෙනකොට ඒ ඒ අරමුණ පිළිබඳ ඇති වෙන සංඥාවල් හැමෝටම එකම වගේ නෙවෙයි තියෙන්නේ. ඒක අපිට හොඳටම පැහැදිලිකමක් තියෙනවා. පැහැදිලි වෙන්න ඕනේ. මොකද මේ එකම සිද්ධියක් වුණාම එකම තැනකදී එකම තැනකදී එකම එකම විදිහට සිද්ධ වෙන එකම සිද්ධියක් අපි කීප දිනක් ඉන්න ඉඳි සිද්ධ වුණොත් ඒ සිද්ධියට අදාළව අපේ තුල ඇතිවෙන සංඥාව අපේ තුල ඇතිවෙන අදහස අපි අපේ අපේ එක එක හිතවලට එකම සිද්ධිය දැනෙන විදිහ වෙනස්ද නැද්ද? ඒක වෙනස්. ඒතකොට එක එක කෙනාට එක එක විදිහට සිද්ධිය දැනෙන්නේ. කොහොමද දන්නේ? හරියි. කෝකද දන්නේ හරි එක එක්කෙනාට එක වෙනස් දෙන්නේ එකම සිද්ධිය එක එක්කෙනාට වෙනස් විදිහට දැනෙනවා කෝකද හරි එතකොට අපි කල්පනා කරගන්න වෙනවා හරියක හොයාගන්නවත් අපිට බෑ ප්‍රශ්නේ තියෙන්නේ මට හිතෙන විදිහ හරි කියලා මට හිතෙන විදිහ එක විදිහක් තව කෙනෙකුට හිතෙන විදිහ තව විදිහක් අන්න එහෙනම් අපි එක එක්කෙනාට එක එක්කෙනාට ඒ එක්කෙනාගේ තියෙන අවබෝධය අනුව දැනුම අනුව තමයි එක එක දේවල් එකම දේ ගැන හිතෙන්නේ නේද? එතකොට කාට හරි කෙනෙකුට ඕන වුණොත් දැනගන්න මට හිතෙන විදිහ හරි දන්නේ නැහැ කියලා. නේද? ආන්නේ ඒ තමයි Taman ගැන යම් විදිහකට තේරුම් ගත්ත කෙනෙක්. සමහර විට අඳුරේ ඉන්න කෙනෙකුට ඒ වටේ පිටේ තියෙන කිසිම දෙයක් දැක ගන්න හම්බෙන්නේ නෑ වගේ මේ ලෝකයේ තේරුම් ගත යුතු දේවල් තේරුම් ගන්න නැතුවම අපි මැරලා යනවා. කරවලේ මිදලා මැරලා යනවා. මහ පොළොවේ යට පස් යට හැදෙන සත්තු කරවලේ මෙඳලා ඒ පස යට මෙඳලා පසම කාලා පසේම මැරිලා යනවා. ඒ පසට උඩින් මේ වගේ දෙයක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකේට ආපු අපි අපේ මානසිකාර්ය දියුණු කරගත්තේ නැත්නම් මේ ලෝකයේ ඇත්ත తත්වේ වටහා ගන්න බැරුව ළඟ තියෙන කීප දෙයක් ළඟම තියෙන මොනවා හරි දේවල් ගැන ඒවා ස්ථිර දේවල් ඒවා හොඳ දේවල් ඒවා අන්න ඒ විදිහට හිතාගෙන ඉඳලා මෙල්ල යනවා. හරි. ඉතින් අන්න ඒ தත්ත්වයේ ඒ ඒ වුණාට අපිට මේ පංච උපාදානස්කන්ධය දැනෙන්නේ සැපයි, සුවයි, සුන්දරයි, ප්‍රියයි, මధుරයි කියලා. ඒකයි අපි මේ ලෝකේ ලෝකේ අපිට සැප විදිහට දැනෙනවා. තමන් ඉස්සෙල්ලා කිව්වා එකම සිද්ධිය එක එක කෙනාට එක එක විදිහට දැනෙනවා කියලා. එකම වස්තුව එක එක කෙනාට එක එක විදිහට දැනෙනවා කියලා. දූරියන් ගෙඩියක් ගත්තොත් එක්කෙනෙකුට හරීම සැපක් විදිහට දැනෙන අතර වාරේ එක්කෙනෙකුට ඊටාම දුකක් එක මතක් කරනකොටත් කැමති නැහැ. නේද? එහෙනම් මේ දූරියන් කියන වචනේ හැමදාම ගන්නෙ ඒක ඒ වගේ මැද තැනක තියෙන හින්දා. නේද? ඒතර කාට කාට දැනෙන එක දන්නේ හරි. නේද? ඒ වගේ ඒ ඒ කෙනාට ඒ ඒ කෙනාට මේවා දැනෙන ආකාරය වෙනස්. ඉතින් ඒකින්ද අපි කල්පනා කරගන්න වෙනවා මට මගේ චින්තනය ඒ එක එක්කෙනාගේ තියෙන මානසිකාර ඒ හැටියට තමයි ඒ කෙනාට එක එකව දැනෙන්නේ. එතකොට අපි කල යුත්තක් තියෙනවා මට මම වගකීමෙන් මගේ මගේ සිතුවිලි හරිද කියලා හොයාගන්න ඕනේ. අපි ඔක්කොම ජීවත් වෙන්නේ අපිට හිතෙන විදිහට. නේද? ඉපදිච්ච දවසේ ඉඳන් දන්න දවසේ ඉඳන් අපිට අපි උදේට හිතනවාද මට මේක හරි කියලා අපි හිතේ හිතේ ජීවත් වෙනවා. නේද? කරන්න ඕන දේ මට මට දැනෙනවා මට දැනෙනවා මේක තමයි කරන්න ඕන දේ කියලා. හැබැයි එක කාලයකට දැනෙච්ච දේ පස්සේ තේරෙනවා වැරදි කියලා. ඊට පස්සේ තේරෙනවා මේක වැරදි කියලා. අද දැනෙන දේ හරිද දන්නේ අද අපිට දැනෙන දේ හරිද දන්නේ මේ වගේ ප්‍රශ්න රාශියක් නුවණින් Taman දිහා බලන කෙනෙකුට ප්‍රශ්න රාශියක් එනවා. හරි? අපි මේ බලන්නේ මොන අපි හැම වෙලේම ජීවිතය යම්කිසි ආකාරයක වටිනාකමක් දීලා තියෙනවා අපේ ජීවිතේට. අපේ අපේ අපිට වටිනාකමක් දීලා තියෙනවා. Taman tamanට වටිනාකමක් දීලා තියෙනවා. ඒ වටිනාකම තියෙන්නෙම දැන් ඉක්මනින් දිරන ලෝහයකින් හදපු ආභරණයකුයි රත්තරන් වල ඉක්මනට දිරන්නේ නැති ලෝහයකින් හදපු ආභරණයකුයි ගත්තහම වටිනාකම තියෙන්නේ හතරම් වගේ දේවල්. ඇයි ඒ දිරනවා වෙනස් ඉක්මනට වෙනස් වෙනවා ඉක්මනට වෙනස් වෙන්නේ නැති හින්දා. ඒ කියන්නේ මේ ලෝකේ යමක් ඉක්මනට වෙනස් වෙනවා නම් ඒවට වටිනාකම් නෑ නේද? නෑ නේද? ඉක්මනට වෙනස් වෙන දේවල් වලට වටිනාකමක් දෙන්න බෑ නේද? ඔන්න ඔය ඔන්න ඒ බෑ කියලා කිව්ව එකට යටින් ඒ ඒ වාක්‍ය ලියලා අපි ඉරක් ගහනවා. <laughs> ඉතින්ලා අද ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ අන්න ඒ වගේ එන ඒක යට. බුදුචාන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධය සෘත්තතෝ ඒක නිත්‍යාදීන් ශූන්‍යයි. හිස්. හරිද? එතකොට වටිනාකමක් තියෙන්නේ නිත්‍ය ස්වභාවයත් වෙනස් වෙන්නේ. වෙන යමක් වෙනස් වෙන්නේ නැත්නම් තමයි ඒකේ වටිනාකම තියෙන්නේ හිස් බවක් නැති වෙන්නේ. එතකොට මොකක්ද අපි දැන් කියවුවේ යමක් වෙනස් වෙනවා නම් ඒවට වටිනාකමක් ඇත්තේ නැහැ. වටිනාකමක් ඇත්තේ නැහැ. හොඳයි. දැන් ඉස්සෙල්ලාම අපි බලමු අපේ දිහාවට. මේ මම කියලා දැනෙනව නේද මොකක් හරි එකක්. මේ මොහොතේ පොඩ්ඩක් අපි ඇස් දෙක පියාගෙන මම මම කියනකොට අපිට පින්නත් මේ අපේ ජීවිතේට අපේ හිතට මම කියලා කියනකොට එක්තරා මොකක් හරි මේ තියෙනවා ඉතින් මම කියලා නේද මම මම කියලා අදහසක් තියෙනවා මම කියලා සංකල්පයක් තියෙනවා මේ මම මේ එතකොට අපිට පොඩ්ඩක් බලන්න වෙයි එයාට මොන වගේ වටිනාකමක් තියෙනද කියලා මම කියන්නේ මෙන්න මේ ශරීරයට කියලා හිතපු අයට මම කියන්නේ ශරීරය කියලා හිතපු අයට කාලයකදී මම හරි කෙට්ටුයි. දැන් මම හරි මාතයි. නේද කාලයකට මම බොහොම ලස්සනයි. දැන් මම කියන කෙනා බොහොම නේද වයසයි හරි එහෙම එහෙම එහෙම එහෙම සැරෙන් සැරේට සැරෙන් සැරේට මම වෙනස් වෙනවා. නේද මගුල් ගෙදර යනකොට ඉන්න මම නෙවෙයි ගෙදර ඉන්නකොට ඉන්නේ. නෑ මේ කතාවේ ඇත්තක් තියෙනව නේද මගුල් ගෙදරක යනකොට ගිහිල්ලා එහෙම සභාවක් ඉස්සරහා ඉන්නකොට මම කතා කරන විදිහයි ගෙදර ඉන්නකොට කතා කරන විදිහම වෙනස්. ඇවිදින විදිහම වෙනස්. ඔක්කොම වෙනස් බලන්න ගියාම. එතකොට මම කියන්නේ මේ ශරීරය කියලා ගත්තොත් එහෙම එක එක වෙලාවට එක එක විදිහ. නේද? එතකොට ශරීරයෙන් මමට වටිනාකමක් දෙන්න පුළුවන්කම නෑ වගේ. නේද? එතකොට අනිත් අයටත් වටිනාකමක් දෙන්න පුළුවන්කමක් නෑ වගේම. ඇයි මේක හැම වෙලෙම වෙනස් වෙනවා. හැම වෙලෙම වෙනස් වෙනවා. එක එක වෙලාවට එක එක විදිය. ශරීරය මම නම් ගින්දරකට අහු වුණොත් නේද? එක විදිහක් වෙනවා. තරහ ගියාම තව තව විදිහක්. හොඳින් ඉන්න වෙලාවට සාන්ත වෙන්න වෙලාවට තව විදිහක්. ඊර්ෂ්‍යාව ඇති වුනහම දන්නවනේ මූණට වෙන දේ තව විදිහක්. එහෙනම් ඒ මම හැම නිමාශයකම වෙනස් වෙනවා. පිටරට ගිහිල්ලා આવොත් ඒත් වෙනස් වෙනවා. නේද? කන්න නැතුව හිටියොත් අසනීපයක් වුණොත් මම හරහා. එහෙනම් ශරීරේ මම කියලා ගන්න බෑ. හේතු නිසා හටගන්න ශරීරය මොනවද ශරීර හේතු වෙන්නේ? ඔව් ආහාරය හේතු වෙනවා, ඍතු හේතු වෙනවා, කර්මය හේතු වෙනවා, චිත්තය හේතු වෙනවා. එහෙනම් මම කියලා කියන්නේ එක ශරීරය කියලා කියන්න පුළුවන්කම නෑ මේ ශරීරය කියන එකට කිසිම වටිනාකමක් දෙන්න බෑ. ඇයි ඒක හැම වෙලෙම වෙනස් වෙනවා. ශරීරය මම නම් මම හරි ගඳයි. නේද? ඒක පැත්තකින් බලනකොට නේද? හ්ම් ශරීරය මම නම් මේකේ මොනවද තියෙන්නේ? බොකු, බඩවැල්, හං, මස්, ලේ, නහර, නොදිරපු ආහාර, අසුචි ආදී. ඒකට ඒවා තමයි මම වෙනවා. කැමතිද? දහජරා ගොඩක් මම වෙනාට කැමතිද? නෑ. එහෙනම් ඒක කොහොමවත් මම වෙන්න දෙලා නෑ. ඒකට වටිනාකමක් නෑ. වටිනාකමක් නෑ. ඒකයි ඒකයි ඒක මේ රික්තයක් වගේ. ඒකට නිත්‍ය ආදීන් වටිනාකමක් දෙන්න පුළුවන්කම හිස් බවක් තියෙන එකේ. නේද? කිසිම වටිනාකමක් විකුණ ගන්න බෑ මේක. <laughs> මේකට කිසි වටිනාකමක් දීලා විකුණ ගන්න බෑ මේක වෙනස් වෙන හින්දා. රත්තරන් නම් වික්ක හැකියි. හ්ම් නමුත් මේ ශරීරය ශරීරයට එහෙම වටිනාකමක් දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ශරීරය මම කියලා මම කියලා මට වටිනාකමක් දෙන්න විදිහක් මේ ශරීරය තුල නැහැ. ඊළඟට තව මොනවද දන්නේ තියෙන්නේ මම කියලා. ශරීරය තව වැඩ වර්ගයක් තියෙනවනේ. මේක මලමිනියක් නෙවෙයිනේ. මලමිනියක් නම් නෙවෙයි හැබැයි හැරම හැර යන ගතියක් තියෙනවා. තව මොනවද මේකට තියෙන වටිනාකම? මේකට තියෙනවා වේදනා කියලා જાතියක්. නේද? මේ ශරීරයේ වේදනා જાති තුනක් හැදෙනවා. හය ආකාරයකින් චක්කු සම්පස්සජ සෝත සම්පස්සජ ගහන සම්පස්සජ දිව්‍යා සම්පස්සජ කාය සම්පස්සජ මනෝ සම්පස්සජ කියලා ඉන්ද්‍රියන් 6 හේතු වෙලා සැප වේදනා දුක් වේදනා අදුක් අසුක වේදනා කියලා මේ වේදනා හැදෙනවා මේ හැදෙන වේදනාවල් පින්නත් මේ එකක්වත් එක මොහොතක්වත් මේ මොහොතේ ඇති වෙන වේදනාවල් ඊළඟ මොහොතට තියෙනවද ඊළඟ මොහොතේ ඇති වෙන වේදනාවල් ඊළඟ මොහොතට තියෙනවද? හැම වෙලෙම ඒවා වෙනස් වෙනවද නැද්ද? එතකොට අඩුම තරමින් ඒක මට ඕන හැටියට ගන්න පුළුවන්ද? මට ඕන වෙලාවට ඇති වෙලා මට ඕන වෙලාවට නැති වෙලා යනවද? නැහැ. එතකොට අපි මේව ගොඩක් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ මේ භාවනාවට මේක ඕනේ. හරිද? මේ පංච උපාදානස්කන්ධය රිත්තතෝ කියලා කෙරෙන 44 ආකාර භාවනා වාක්‍ය වලින් අද අපි සාකච්ඡා කරන්නේ 20 වෙනි භවනා වාක්‍ය තමයි රිත්තතෝ කියලා කියන්නේ. ඒ කියන්නේ මේක මේ හිස් බව අනිත්‍ය ආදී වගේ වටිනාකමක් දෙන්න බැරි හිස් බවක් තියෙන්නේ එහෙම තක්සේරුවක් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට වේදනාව කියන එක මම කියලා ගන්න බැරි හේතුව මගේ කියලා ගන්න බැරි හේතුව ඒක මට ඕන විදිහට තියෙන්නේ නැහැ ඒකට ඒක මේ මට මිම්මක් ඇති කරගන්න පුළුවන් එක නෙවෙයි. නේද? ඒතරේ හැම වෙලේම වෙනස් වෙන එක. මේ මොහොතේ තියෙන වේදනාව නෙවෙයි තාම කොහේ හරි තැනක වේදනාවක් හට ගන්න හැම වෙලේම. ඒ හටගන්න ඒවා සැරෙන් සැරේට සැරෙන් සැරේට සැරෙන් සැරේට හැම වෙලේම වෙනස්. එහෙනම් සංඥා කියලා කියන්නේ හඳුනා ගන්න හඳුනා ගන්න වැඩ පිළිවෙල. ඒකට අපි කියනවා සංඥා කියන්නේ හඳුනා ගැනීම. එතකොට අපි ඒකට කියනවා මතකය කියලා. මතකය කියලා කියන්න පුළුවන් සංඥාවට යම්කිසි ආකාරයකට ඇයි අපි යමක් හඳුනාගන්නේ අපිට මතක තියෙන ආකාරයෙන්. දැන් අම්මා කියනොත් මං හඳුනා ගන්නවා මෙතන. තාත්තා කිව්වොත් හඳුනා ගන්නවා. සහෝදරයා කිව්වොත් හඳුනා ගන්නවා. දැන් මේ සංඥාවල් නිරන්තරයෙන් වෙනසකට භාජනය වෙනවද නැද්ද? නේද මගේ තුල තියෙන හඳුනා ගැනීම අද හඳුනා ගන්න විදිහට නෙවෙයි හෙට හඳුනා ගන්න. හෙට හඳුනා ගන්න විදිහට නෙවෙයි අනිත් හඳුනා ගන්න. නේද? එක එක එක එක එක එක තියෙන දේවල් සැරෙන් සැරේ සැරෙන් සැරේ හැම වෙලේම වෙනස් වෙන ස්වභාවය තියෙනවා. ඒතර හඳුනා ගන්න වස්තු එක පැත්තකින් වෙනස් වෙනවා මදිවට මම ඒව හඳුනා ගන්න විදිහත් වෙනස් වෙනවා. මං අසත්පුරුෂයෙක් කියලා කෙනෙක්ව හඳුනා ගන්නවා ඊළඟ මොහොතේදී ඊට වැඩිය වෙනස්. තව දවසකදී එයාගෙනම සත්පුරුෂයෙක් කියලා හඳුනා ගන්නවා. මම මෙයා මට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලා හඳුනා ගන්නවා. ආයෙ චුට්ටකින් බලනකොට මෙයා මට ආදරේ නැති කෙනෙක් කියලා හඳුනා ගන්නවා. ආයෙ චුට්ටකින් බලනකොට නෑ නෑ ආදරේ තියෙනවා කියලා හිතෙනවා. නේද? මෙයා මාත් එක්ක හරි ඉරිසියයි කියලා හඳුනා ගන්නවා. ආයෙ චුට්ටකින් නෑ නෑ ඉරිසිය නෑ වගේ කියලා හිතෙනවා. නේද? හැම එකකම මේ සංඥාවල් හැම වෙලෙම හැම වෙලෙම සංඥාවල් වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සංඥාවල් මට ඕන වෙලාවට මට ඕන විදිහට හැදෙන්නෙත් නෑ හැදෙන ඒවා මට නවත්තන්නත් බෑ දැන් මම අඹ කිව්වොත් ඔන්න අඹ අඳුරගත්තා එතකොට දැන් ඔය ඔතන තියෙන වැඩ පිළිවෙල මං කියන කියන එක තමයි අඳුරගන්නේ නේද කෙසල් කිව්වොත් ඔන්න අඳුරගත්තා නවත්තන්න පුළුවන්ද මෙහෙන් සද්ද ඇහුණොත් අඳුර ගන්නවා මොන හරි දැක්කොත් දැන් අපි මෙහෙම යනකොට මෙහෙම වටපිට බලනකොට දකින්න දකින්න දේවල් හඳුන ගන්නවා ඒ වැඩේ මට නවත්තගෙන පාර යන්න බෑ. නේද? ඒ වැඩේ නවත්තගෙන පාර යන්න. එතකොට මේක මහා සංකීර්ණ ක්‍රියාවලියක් මේ සංඥාව කියලා කියන්නේ සම්තතියක්. සංඥා සම්තතිය ගැලීමක්. ඒ කියන්නේ ඒක ගලාගෙන යන එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ හඳුනා ගැනීම පෝලිං ගණන් එනවා අපේ. ඒ පෝලිං ගණන් එන ඒවා මට ඕන විදිහට එන්නෙත් නෑ මට ඕන විදිහට නවතින්නෙත් නෑ. ඒ මදිවට එක දවසකට එන විදිහට නෙවෙයි එක මොහොතකට එකම වස්තුව හින්දා එන විදිහට නේ තව මොහොතකට එන්නේ. ඉතින් මේ සංඥා වලින් මට මෙන්න මම කියලා ප්‍රතිරූපයක් හදලා පෙන්වන්න පුළුවන්. ඔය දන්නවද මම මේ සංඥා වලින් තමයි මම <laughs> මම වෙලා තියෙන්නේ. හරි එහෙනම් ප්‍රතිරූපයක් හදන්න බෑ. එහෙනම් සංඥා ස්කන්ධය නිත්‍ය ආදී දේවල් වලින් හිස් බවක් තියෙනවා. ඒකේ අරගෙන මට මෙන්න මේ කෑල්ල මගේ මෙන්න මේ කෑල්ල මම කියලා මට පෙන්වන්න පුළුවන්කම පෙන්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ බලනවා මම දිහා කියලා මගේ සංඥා ගොඩක් තියෙනවා කියලා පෙන්වන්න බෑ මොකද ඒක හැම වෙලෙම ඔව් නේද මම කියලා වෙනම පෙන්වන්න වෙනම කැලලක් තියෙන්න ඕනේ මට වෙනම කැලලක් තියෙන්න ඕනේ මට වෙනස් වෙන්නේ නැති කැලලක් තියෙන්න ඕනේ ඒ රත්තරන් වගේ තියෙන්න ඕනේ නේද මේ මේ බලන්න මෙන්න මේ හැඩතල තියෙන මේවෙන් තමයි මාව හැදලා තියෙන මෙන්න මම කියලා මේ ශරීරය කියලා පෙන් අපි පෙන්නනවා අපේ ශරීරය නේද පෙන්වට අපිට වැරදීමක් එතන තියෙනවා යම් වෙලේ වෙනස් වෙනවා කියන සංඥා ස්කන්ධය ගන්න බෑ සංස්කාර කියන්නේ ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, ගිජුකම, මසුරුකම වගේ අපේ හිතවල ඇතිවෙන අර සංඥාත් පිළිබඳව ඇතිවෙන නොයේකු චේතනා. අම්මා මතක් කරනකොට ප්‍රිය බවක් ඇති වෙනවා. නැත්නම් අප්‍රිය බවක් ඇති වෙනවා. පිටක අම්මා ගැන අප්‍රිය බවකුත් ඇති වෙන වෙලාවල් තියෙන්න පුළුවන් දෙයිද? ඕන තරම් පුළුවන්. එහෙනම් ප්‍රියභාවය, අප්‍රියභාවය, ගිජුකම, කෑදරකම, නේද? දුරියන් කියද්දි කැමැත්ත, අකමැත්ත ඇති උනේ, ප්‍රිය අප්‍රිය ඇති උනේ අන්න සංස්කාරයක්. කියනකොට මේක සකස් වෙනවා මහ වේගෙන් සකස් වෙනවා අන්නේ සකස් වීම එක වෙලාවකට එක දෙයක් ගැන හිතෙන විදිහටද තව වෙලාවක හිතෙන්නේ නෑ එක පුද්ගලයෙක් ගැන එක මොහොතක අපිට ලොකු ආදරයක් ඇති වෙන අතර වාරේ එයා ගැනම තවත් මොහොතක අනාදරයක් ඇති වෙනවා නේද එපා වෙනවා ඒ වෙලාවට මම එයාව තල්ලු කරනවා ආය වෙලාවකට එයාවම අනේ නෑ කියලා නේද මේ මේ පීඩාව බලන්න හරියට නිකන් දෙපැත්තට අල්ලලා පොලේ ගහනවා වගේ අපි මම හැමදාම කියන්නේ නේද එක පැත්තකට ගහනවා අනිත් පැත්තට ගහනවා වගේ මේ සංස්කාරය එක එක විදිහට එකම පුද්ගලයා ගැන ඉතින් අපි කැමති අය එකතු කරගන්න උත්සාහ කරනවා නේද එපා වෙනවා හුඟක් අය කියනවා ජීවිතේ අනේ මන් දප්පා මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ <laughs> මොකද මේ ඇති වෙලා තියෙන්නේ එපා වෙලා තියෙන්නේ ඇයි මෙන්න මේ පොලේ ගහින්න හින්දා නේද හිටියත් කරදරයි නොහිටියත් කරදරයි. නේද? දැන් දරුවෝ ගැන අපි හිතමුකෝ. දරුවන් නිඳා කරනවා නේද? අපි දරුවනේ. නේද? නිඳා කරනවා නේ මේ ලෝකේ ලෝකයේ තියෙන විදිය. දෙමව්පියන්ට දරුවෝ හිටියත් කරදරයි නැතත් කරදරයි. ඇයි? හිටියොත් වදේ. හ්ම්. නොහිටියොත් හිතට වදේ. ඉඳවත් බෑ. නොඉඳවත් බෑ. ඒ මොකද මේ සංස්කාරයන්ගේ සිද්ධ වෙන මේ වෙනසින්ද හැම නිමේෂයකම අපිට සංස්කාරය කියන එක ආදරය ආදී හැම වෙලෙම වෙනස් වෙනවා. එතකොට මෙන්න මම කියලා සංස්කාරය පෙන්වන්න පුළුවන්ද මට? නේද? අර මේ ගම් වතුරකට අහු වෙලා වගේ දිය වෙලා යන ගෙයක් තියෙනවා. දැන් ඉතින් මේ මගේ ගේ කියලා පෙන්වන්න පුළුවන්ද? ඒක හැම වෙලෙම දිය වෙනවනම්. නේද? එක එක වෙලාවට ඒක දැන් නැත්තම් අපි කියමු අහසේ අහසේ පාවලා යන වලාකුළක් තියෙනවා. හරි. ඒක පෙන්වන්න පුළුවන් අන්න අන්න අන්න මගේ හැඩය කියලා පෙන්වන්න පුළුවන් නෑ ඒක හැම වෙලෙම වෙනස් වෙනවා. එතකොට සංස්කාර පුදී කියන්නේ තහසේ පාවලා යන වලක්කුලක් වගේ. හැම වෙලෙම පාවෙන එකක් ඒක. කොයි වෙලාවෙ කොයි විදිහට හැදෙනවද කියලා දන්නේ නෑ. එතකොට ඒක මම කියලා පෙන්වන්න පුළුවන්කම නෑ. එහෙනම් රූපේ මම වෙන්නේ වේදනාව මම වෙන්නෙත් නෑ. සංඥා මම වෙන්නෙත් නෑ. සංස්කාර මම වෙන්නෙත් නෑ. විඥානය. එයත් එච්චර තමයි. කොයි වෙලාවෙ කොතනක හට ගන්නවද හටගන්න එකේ ප්‍රමාණය ඒකේ තියෙන බලවන්තකම නේද කොතන අරමුණු කරනවද කියලා ඉතර වෙලා අපි දන්නේ නැහැ ඒක කොහොම වෙනවද කියලා දන්නේ නැහැ එන දේ බාරගෙන ඉඳ වෙලා නේද එහෙනම් ඒක හැම වෙලෙම වෙනස් වෙනවා එහෙනම් ඒක මම මගේ ප්‍රතිරූපය කියලා පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා ඒ කියන්නේ යම්කිසි මිම්මක් තියෙන්න ඕන මම කියලා පෙන්වන්න මට මොකක් හරි කොටසක් තියෙන්න ඕන පෙන්වන්න නේද එතකොට මොනවද පෙන්වන්නේ මම මම කියලා දිය බුබුලකින් උනන දැන් දිය බුබුලක් තියෙනවා කොහේ හරි තැනක ඒක අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි දැකලා තියෙන නේද හදලා තියෙන දිය බුබුලක් හරි බලන්න එක එක වෙලාවකට වේගෙන් වතුර චුට් එනවා ආය අඩු වෙනවා ආය වැඩි වෙනවා ඒක ඒක හැඩේ හැම වෙලේම වෙනස් වෙනවා නේද පෙන පිටක් කියලා ගත්තොත් එහෙම පෙන පිට හැම වෙලේම මිදි මිදි මිදි මිදි යනවා අන්න ඒ වගේ දේවල් වලට ස්ථිර හැඩයක් නැහැ එතකොට ඒ මොකද හැම වෙලේම වෙනස් වෙන හින්දා අපි ළඟ අපේ කියලා මේ තියෙන දේවල් හැම වෙලෙම වෙනසකට භාජනය වෙනවා. ඒකින්ද ඒකට ස්ථීර හැඩයක් ඇත්තේ ස්ථීර හැඩයක් ඇත්තේ නැහැ. එතකොට මොකක්ද දැන් මම කියලා පෙන්වන්නේ? මම කියලා ගත්ත මින්ම පංච උපාදානස්කන්ධය තමයි අරන් තියෙන්නේ හරි? මම කියලා ගත්ත මින්ම කොච්චර හරිද කියලා අපි පොඩ්ඩක් තව බලමු. තව එකක් උදාහරණයක් අරගෙන ඒක හරීම රසවත් හින්දා මට ඒක බොහොම රසවත් එකක්. එතකොට තමයි අපිට අපි ගැන තේරෙන්නේ. හරි? මේ ආදරේ මැන්නද? ආදරේ මැන්නද? නෑ කියන්නේ කොහොමද කියන්නේ අපි ලොකු පුතා මට වැඩියෙන් ආදරේ පොඩි පුතා අඩුවෙන් ආදරේ මෙයාගේ ආදරේ වැඩි ආදරේ අඩුයි කියලා මැන්නද නැද්ද? මැන්න කොහොමද මැන්නේ? මට දැනුණා. කොහොමද දැනුනේ? මම කෙනෙක්ගේ ආදරය මට වැඩි කියලා මම දැනගත්තේ කොහොමද? එයාගේ ක්‍රියාවෙන් සහ කතාවෙන්. ඒ දෙකෙන් විතරයිනේ නේද? එහෙනම් කෙනෙක්ගේ හැසිරීමෙන් කෙනෙක්ගේ ක්‍රියාවෙන් සහ කතාවෙන් අපි එයා මට මෙච්චර ආදරය ඇති කියලා මෙයා මට මෙච්චර ආදරය කියලා දැනගත්තා. එහෙම දැනගන්නේ නේද? හා. ඔන්න මට යම්කිසි ආදරයක් ඇති වුණා. කෙනෙක් ගැන. මම මගේ වම් අත අරගෙන එයාගේ කරෙන් තිබ්බ මෙහෙම කරලා කරෙන් තිබ්බා. එතකොට එයා ඉක්මනට එයාගේ එයාගේ අත අරගෙන මගේ කරෙන් තිබ්බා. දැන් මට හිතෙන්නේ මොකද්ද? මට ඇති වෙච්ච ආදරය වගේම සර්ව සම හැඟීමක් එයාට ඇති වෙලා තමයි එයා හැම කරේ කියලා. එහෙම නේද අපි අනිත් කෙනා මයින්නේ මට මෙහෙම නම් එයාට එයාත් මෙහෙම ඇති කියලා. එහෙම තමයි මයින්නේ. හරිද? හරිද? ඒකනේ ක්‍රියාවෙන් ක්‍රියාවෙන් වචනෙන් මයින් නැන්නේ. හා ක්‍රියාවෙන් වචනෙන් ආදරෙමයින අපිට මම කියනවා මෙතන ඉන්න ඔකොටම මේ එකම ඉරියව්වෙන් ඉඳගෙන එකවර එකම විදිහට බුද්ධ වන්දනාවක් කරමු කියලා. එකම සද්දෙන්, එකම වචන වලින්, එකම තාලෙට, එකම ඉරියව්වෙන් ඉඳගෙන. දැන් ක්‍රියාවයි වචනය දෙකම එකම විදිහක කියනවා. ඒක ක්‍රියාවයි වචනය එකම විදිහ වෙනකොට චේතනාව එකම වගේ වෙනවද? නෑ. එහෙනම් මම වම් අතරන් එහා පැත්තේ කරින් තිනකොට එයා එයාගේ වම් අතරන් මේ කරින් තියලා තියෙන්නේ මට ඇති වෙච්ච හැඟීමෙන්ම කියලා කියන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් ක්‍රියාවනේ වචනෙනුයි මේ මේ ඇති වෙච්ච හැඟීමට සාපේක්ෂව මම එහා පැත්තම අිනවා. ඒක හරි කියලා හිතන්න පුළුවන්ද? නේද? මම හැම වෙලෙම හිතන්නේ මට දැනෙච්ච දෙයට සාපේක්ෂව අරයා අඩුයි අරයා වැඩි කියලා. නේද? මම මට වටිනාකමක් දීගෙන. මගේ ආදරය කියලා මම වටිනාකමක් දුන්නා නම් ඒකත් ඒකට සාපේක්ෂව මම හිතනවා අහවලාගේ ආදරය අඩුයි අහවලාගේ ආදරය වැඩි කියලා. මගේ ආදරය කියලා මම දුන්න මිම්මට මම එයාගේ එහා පැත්තේව මැන්නේ මට එහා පැත්තේව මැන්නේ එයාලගේ ක්‍රියාවෙන් වචනේ. එතනත් වැරදුනා. ඊළඟට මැන්න මැන්නේ මම මට සාපේක්ෂව. මට සාපේක්ෂව මෙන්න මින්වත් හැම වෙලෙම මොකද වෙන්නේ? ඒකත් වෙනස් වෙනවා. නේද? ඒ විදිහට සංස්කාරය ගැන හිතලා බැලුවොත් නිකන් පිස්සු වගේද නැද්ද? ඒකයි අපි නිකන් පිස්සු වගේ ඉන්නේ. එක එක්කෙනාට එක එක්කෙනාට අපි වටිනාකම් දෙන්න ගිහිලා මැරෙන්න හදනවා අන්තිමට. නේද? අවුරුදු 40කට වැඩි විවාහ ජීවිතයක් ගත කරපු ජෝලක් හම්බුණා. මං ඇහුවා ඒ අම්මගෙන් තාත්තව 100% තේරුම් අරන්ද දැන් තියෙන්නේ. තාම <laughs> ඒ පියතුමාගෙන් ඇහුවා මේ අම්මව හොඳට තේරුම් අරන්ද තියෙන්නේ. තාම නැහැ. කොතර කාලයකට හිටියත් තව කෙනෙක් අපිට හඳුනා ගන්න තේරුම් ගන්න බෑ. ඇයි වෙනස් වෙන හින්දා. හැම වෙලෙම වෙනස් වෙන හින්දා. ඒ වුණාට අපි වැඩිම මොකද්ද? තේරුම් ගන්න උත්සාහ කරනවා. නේද? වෙනස් වෙන දේවල් තේරුම් ගන්න උත්සාහ කරන එකේ තේරුමක් තියෙනවද? අන්න ඒක දැනුණා නම් අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ ඉතින් අපේ හිත හරිය නොසන්සුන් වෙලා තියෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයට වටිනාකම් දෙන්න යනවා අපි හැම වෙලේම. අපිට විතරක් නෙවෙයි. අපේ වැඩේ මොකද්ද? අපි හරිය ලොකු ගැටලුවකට මැදි වෙලා. මම මේ අත්තන්ගෙන් අහනවා ආශ්‍රය කරන අය ඉන්නව නේද? ඒ අය ගැන දවසින් දවසට දවසින් දවසට ඔය හිත එයාලට දෙන වටිනාකම් වෙනස් වෙනවද නැද්ද? එක දවසකට හිතෙන්නේම එක දවසකට හිතනවා අනේ අපේ කොච්චර හොඳ හොඳද කොච්චර කරුණාවන්තද කියලා කරුණා පැත්තෙනුත් වටිනාකමක් දෙනවා හොඳ පැත්තෙනුත් වටිනාකමක් දෙනවා ඒක රූපේ පැත්තෙනුත් වටිනාකමක් සමහර දවසට කියනවා අද හරි ලස්සනයි නේ. ඒ අපිට ලස්සනට පේනවා නේද? ලස්සනට පෙනෙච්ච අයම තව දවසකට අපිටම පේන්නේ කොහොමද? මම පාරේ කරන්නේ තරම් කැතයි කියලා. නේද? මේක තමයි පුදුම වැඩේ කියන්නේ. එතකොට මේක අපිට අහුුනේ නැහැ. මේක අපිට තේරුනේ නැහැ. අපි හැම වෙලේම ළඟ ඉන්න අයට මෙයා හොඳ කෙනෙක් කියලා වටිනාකම් දෙනවා. තව වෙලාවකින් නරක කෙනෙක් කියලා වටිනාකම් දෙනවා. තව වෙලාවකින් තව විදිහකට වටිනාකම් දෙනවා. අඩු වැඩි කරන හැම වෙලේම. ඔන්න ඔය තේරිල්ල තෝර තෝර නෙවෙයිද මුළු ජීවිතේම ගෙවන්නේ. ඔන්න ඔය තේරිල්ල හින්දා හරි ඔන්න ඔය තේරිල්ල හින්දා ඔබ විතරක් අතෝරන්නේ. එක කාලයකට ඔන්න ඕවා දැනගත්ත සමහර මේ ව්‍යාපාරිකයෝ හරි කපටි වැඩ කරනවා. හරි. අරටුව තියෙද්දී පොත්ත විතරක් වෙනස් කරලා එක එක බඩු එවනවා. එක එක පොඩි වෙනස්කම් කරලා එවනවා. නේද? අපේ අතෝ ඒව එකක් අරගෙන මොකද කරන්නේ මේක තමයි වටිනම කියලා පාරවරය යන්නේ පේන්න. අපි තුමු දුරකටනයක් කියලා. මේ මේ මේ જાතිය දුරකතනය තමයි මට තියෙන්නේ කියලා ඒක සාමාන්‍යයෙන් භාගයක්වත් විතර සාක්කුවෙන් එළියට හිටින්න තමයි අරගෙන. නේද? ඒ වයින් වටිනාකම් හදා ගන්න හදනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර කට්ටිය මොකද කරන්නේ? ඒක ඒකම නේද? පාට හරි මොකක් හරි පොඩි වෙනසක් කරලා වාහනත් එහෙමයි. ලයිට් එකක් වෙනස් කරලා ලැබුවම ආයෙ අලුත් එකක්. නේද? 2018 එක 2019 එක 20 එක ඉතින් 10 20 එක ආවම 18 එක හරියන්නේ නැහැ. නේද? හැම එකටම නේද? එහෙම යොපු ගමන් අපිට වටෙනවා. අපි ඒවට වටිනාකම් දෙනවා. අපි දුන්න වටිනාකම් දුන්නේ වගේම වටිනාකම අපි අතින්ම වෙනස් වෙන්නේ නේද? සැරෙන් සැරේ අපේ හිතේ හිතේ තියෙන සංස්කාරය ස්වභාවයත් අර වස්තුවේ තියෙන ස්වභාවයත් ඉන්න. දුරකථනයකින් කරන වැඩ ටික ඔක්කොම කරන්න පුළුවන් නම් ඒකේ අර මොකද්ද බ්‍රෑන්ඩ් එක කියන්නේ ඒක ඕනද? නේද? නැත්තම් අලුත්ම නවීනම එක ඕනද? නෑ එහෙම ඕන වෙන්නේ ඕන වෙන්නේ නෑ. හරි. ඉතින් එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ මේ ඔක්කොටම අපි රැවටිලා පිස්සු හැදිලා වගේ දුවනවා. මෙලඟදී අලුතෙන්ම එක්තරා ආයතනයකින් අලුතෙන්ම එන මේ අලුත්ම જાතියේ දුරකථනය ඉස්සෙල්ලාම එන්නේ එක රටකට කියලා මම දන්න මේ රටේ කීප දෙනෙක් පළවෙනි ටික ඉස්සෙල්ලාම ලොට් එකෙන් එක ගන්න ඕනේ කියලා ඒ version එකම ඕනේ කියලා ගියා. පිට රටකට යනවා ගත්තේ ඉස්සෙල්ලාම. ලංකාවට එන්නත් ඉස්සෙල්ලා ගන්න ඕනේ කියලා. මුන්න තරම් මුලාවකට පත්‍රාදී පංච පාදානස්කන්ධය කෙරෙහි. හරිද? එතකොට ඒ වගේ තමයි අපිත් අපි අඩන්නේ. එතෙන් මේක දැන් අයිපත් හැරෙන්නකො. දරුවන්ට ලොකු වටිනාකමක් දුන්නා. විභාගවලට ලොකු වටිනාකමක් දුන්නා. එක එක එක එක දේවල් වලට මේ ලෝකේ වටිනාකම් දුන්නා. නිරෝගිකමට වටිනාකමක් දුන්නා. නේද? ඒකින්ද ඒ වටිනාකම් වෙනස් වුණා කියලා තේරෙනකොට අපි හරියට අඬනවා. හරියට සුසුම් හෙලනවා. දිග හුස්ම ඇදෙනවා පපුවට. ඒව අතාරිනවා. නේද? ඇයි නොදන් දන්නේ නැතුව වෙනස් වෙන දේවල් වලට වටිනාකම දුන්නා. ඒක හිතයි කියලා දන්නේ නැහැ. ඒක ශුන්‍යයි කියලා දැනුන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා කියලා දැනුන්නේ නැහැ. නේද හැම වෙලෙම වෙනස් වෙනවා කියලා අපිට දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ගැන අපි කතා කරනකොට හැම වෙලෙම වෙනස් වෙනවා කියලා තේරුණා. මගේ දරුවා හෝ මගේ අම්මා හෝ තාත්තා හෝ සහෝදරයා හෝ ඥාතියා හෝ මම වටිනාකම් දීලා තියෙන දේවල් හැම වෙලෙම වෙනස් වෙනවා. හැම වෙලෙම අඩු වැඩි වෙනවා. නේද? මම කොහොමද වටිනාකම් දෙන්නේ? අද හොඳට ඉන්න කෙනා හෙට කිසිම විශ්වාසයක් තියන්න පුළුවන් මේකෙන් හොද්දට පීඩාවට ලක් වෙලාද නැද්ද ඉන්නේ දැන් දරුවෝ හදමු සමහර දෙමාපියෝ අන්තිමට කියනවා හැදුවට වැඩිය හොඳයි නොහැදුවා නම් කියලා සමහර අය කියනවා සමහර එහෙම කියන්නේ නැහැ නේද නමුත් එහෙම වෙන්නේ ඇයි අද ඉතාල හොඳට ඉන්න අයට හොඳටම නරක වෙන්නේ ඇයි එයාලට දොස් කියන්න බෑ ඒක තමයි සංස්කාරේ ස්වභාවය හොඳම සිල්වන්තව ඉන්න අය ඉතාලම දුසිල් වෙනවා හදිසියෙම ඊටාම කීර්ති ප්‍රශංසා තියෙන අය ඊටාම විශාල අවනම්බු ඇති කරගන්නවා. ඒ තමයි ඒ ඒ අයගේ ස්වභාවය. නේද? කවදාකවත් නොහිතපු, කවදාකවත් විශ්වාස කරන්න බැරි දේවල්, හීනකින්වත් හිතන්නේ නැති දේවල් තමන්ගේ ස්වාමියාගෙන්, භාර්යාවගෙන් සිද්ධ වෙනකොට නේද? ඉරමුල රත් වෙලා වගේ කර කියා ගන්න දෙයක් නැතුව නේද? අන්තිම අසරණ තත්යකට පත් වෙන හීනකින්වත් හිතපු නැති දේවල්. ඒතර කියන මම හීනකින්වත් හිතුවේ නැහැ. මම කවදාකවත් මෙයා මෙහෙම කෙනෙක් කියලා හිතුවේ නැහැ. ඇයි? එයාගේ වැරද්ද නෙවෙයි. සිද්ධියට සිද්ධ මුණ දුන්න අයගේ වැරද්දකුත් නෙවෙයි. ඒ ටික අපි තේරුම් ගත්තේ නැහැ. අපි එක එක වෙනස් වෙන, පළුදු වෙන, කැඩෙන, බිඳෙන, නිබඳව හේතු නිසා සකස් වෙන දේවල් අරගෙන වෙනස් වෙන්නේ නැහැ, paludu වෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ කියලා මේ මේ தත්යෙන් තමයි මෙයා ඉන්නේ කියලා වටිනාකම් දුන්නා. නේද? ආන් ඒකින්ද මේ පංච පාදානස්කන්ධය වරදවා ගත්ත හින්දා අපි හරියට අඬන්න වෙලා මිනි පෙට්ටි ළඟට වෙලා දෙනවා දීම නේද? උගුරු කැඩෙනකම් කෑ ගහන්න වෙලා තියෙන්නේ. සමහර අයට මේ වටිනාකම් දුන්න හින්දා සමහර දේවල් වලට වටිනාකම් දුන්න හින්දා කෝටි වලට පයින් වෙලා එල්ලලා මැරෙන්න වෙලා. ඇතුලෙන් එන වේගය නවත්ත ගන්න බැරුව. අන්න බලන්න වැරදීමක් හින්දායි මේ ඔකෝම. එහෙනම් දැන්වත් නිවැරදි වෙන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වා මතකද පටන් ගන්නකොටම අපිට හිතෙන විදිහ අපිට හිතෙන විදිහ හරිද කියලා කියන්න බෑ නේද ඒකයි පංචපාදානස්කන්ධය ගැන අපිට හිතිච්ච විදිහ වැරදි ධර්මය අහුනට පස්සේ අපිට පුදුම හිතෙනවා එද මේක ගැන මට වැරදි විදියට හිතිලා තියෙන්නේ. වැරදි දෙයක් මම නිවැරදි කියලා අරගෙන තියෙන්නේ. රවුන්ඩේ හතරස් වගේ මට පෙන්නලා තියෙන්නේ. රවුන්ඩේ හතරස් විදියට පෙවුනා කියලා ඒක කවදාකවත් රවුන් වෙන්නේ නැහැ. නේද? අන්න බලන්න නිත්‍යයි සුඛයි ආත්මයි සුවයි සුන්දරයි මధుරයි කියලා දැනෙච්ච දැනෙන හින්දා අපිට අපේ හිත වේගෙන් සැලෙනවා. උදේ නැගිට වෙලාවෙ ඉඳන් මේ හිත ඔන්න නිත්‍යයි සුඛයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියන දේවල් හොයනවා. ඒවා වලින් සුවයක් තියෙනවා. ඉතින් මට වැරදීමක් හින්දා වැරදීමක් හින්දා සුවයක් තියෙනවා මේ ලෝකේ. දිරණ ලෝහයකින් හදපු ආභරණයක් දිර වේගෙන් නතරන් වලින් හදලා තින්නේ කියලා වැරදුනොත් එයා සන්තෝෂෙන් ඉන්නවා. එයා ඒක හොයනවා. නේද? නමුත් වැරදීමක් ඒක. ඒ වගේ මේ ලෝකේ වෙනස් වෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ කියලා දැනනකොට අපිට සුවයක් තියෙනවා. අපිට උපකල්පනක් තියෙනවා මට ලැබිලා තියෙන ආදරේ නම් වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙම උපකල්පනයක් තියෙනවද නැද්ද? නේද? අපි එහෙම තදින් උපව තරුණ කාලේදී විශේෂයෙන්ම තද උපකල්පනයකට එනවා. මෙතන තමයි මට සුවය තියෙන්නේ. මෙතන තමයි මට ප්‍රීතිය තියෙන්නේ. ඇයි? ඒක වෙනස් වෙන්නේ නැති හින්දා. ඒකයි මේ ප්‍රීතිය සුවය සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා ගන්න මේක වෙනස් වෙන්නේ නැහැ කියලා. නේද? ඉතින් එන්න එහෙම උපකල්පන සහිතව අපි මේවා අනුමාන සහිතව අපි මේවා ගත්තා. නමුත් මේක කවදා හරි දවසක පිරික්සලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මනස යොදලා පිරික්සලා බලනකොට තේරෙනවා හැම වෙලෙම වෙනස් වෙනවා වගේ. මම මේ අල්ලන්න ගිහලා තියෙන්නේ හැම වෙලෙම වෙනස් වෙන දේවල්. මේවට මට වටිනාකමක් දෙන්න පුළුවන් කමක් නැහැ කියන එක දැනෙනවා. හරිද? එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥානයන් අරගෙන අජ්ජත්තික බාහිර වශයෙන් දුර තියෙන ළඟ තියෙන වශයෙන් ඕලාරික සුකුම වශයෙන් හරිද? තමන්ගේ තමන්ගේ නොවන වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. හරිද? අන්න එහෙම මෙනෙහි කරනකොට අපිට තේරෙනවා මේක මේවා වැඩකට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේවට වටිනාකමක් දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා. අන්නේ වටිනාකමක් දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා දැනෙනකොට අන්න ඒ තනතාව නිවැරදි සිහියක් උපදිනවා. අන්නේ සිහියක් ඉපදිච්ච කෙනා උදේ ගෙදර ඉන්නවනම් එයාගේ හිත නොයෙකුත් සුවදායක දේවල් හඹාගෙන හැමතැනම යයිද? දැන් අපිට ඉන්න දෙන්නේ අපේ හිත. නේද? අපේ හිතට හැමදේම මොකක් හරි සතුටක් හොයාගන්න ඕනේ. එයාට වැරදීම හින්දා එයා නුසුදුසු තැන්වල දුවන හැමදේම. උදේ ඉඳගත්තාම තැනකින් ඉඳගත්තාම ඒ වෙලාවේත් හොයනවා නේද? ඇහැ කන නාසය දිව ශරීරයෙන් සැපයි සුවයි සුන්දරයි මధుරයි කියන ඒවා හොයනවා. එයාගේ වැඩේ ඉතින් හම්බෙච්ච හොයන එක තමයි. හරි. ඊළඟට එතන නැත්තම් මොකක්වත් මොකද කරන්නේ? හ්ම්. අතීතයට අතීතයේ කාපු බීපු නාපු ඇඳපු දේවල් වල නේද? මෙනෙහි කර කර ඉඳලා හුස්ම ඇද ඇද ඉන්නවා. ඒවා මෙනෙහි වීමත් එයාට යම් කිසි తాවකාලික සංසිඳීමකට හේතුවක් වෙනවා. ඔන්න ඒ වගේ ජීවිතයක් තමයි අපි ගෙවන්නේ. හැබැයි මේකේ තියෙන රිත්ත ස්වභාවය දැනගත්තාම මේකේ තියෙන වැඩක් නැති ස්වභාවය දැනගත්තාම වටිනාකමක් දෙන්න බෑ කියන එක මේ හිත දැනගත්තාම හිත දුවයිද? නෑ හිත හැම තැනම දුවදුව දඟලන එක නැතු වෙනවා. ආන් එතකොට කලබල නැහැ. අදාන්ත නැහැ. අසාන්ත නැහැ. හරිද? රළු නැහැ මේ හිත. සෞම්‍ය වෙලා සාන්තව තියෙනවා. හරි. හිත ශාන්ත භාවයටපත් වෙනවා. පංච පාදානස්කන්ධයේ ඇත්ත తත්වය දැනගන්නකොට හිත පිරික්සලා. හැබැයි නිකන් නෙවෙයි. හරිද? තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් දුර සහ ළඟ වශයෙන් හොඳට පිරික්සනකොට රූප වේදනා සංඥා සංකාර විඥානය හිස් බව හිස් හිස් කියලා පිරික්සනකොට අන්න ඒ තැනත්තාට හිත ශාන්ත භාවයට පත් වෙන. අන්න ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ පංචස්කන්ධේ රුත්තතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිතබති. අනුලෝම ශාන්තිය ලැබෙනවා කියලා. හරි. මේ මහා චත්තාලිකාකාර භාවනා වාක්‍යවල හැම එකකම තියෙනවා. ඒ හැම එකකම අදාළව තියෙනවා. ඒකාකාරයකට මෙහි කරත් අනුලෝම ශාන්තිය ලැබෙනවා කියලා. අනුලෝම ශාන්තිය කියලා කියන්නේ නිවනට අනුලෝම වෙන නුවණට හේතු වෙන මෙන්න මේ වගේ ඒ හැඟීමෙන් මේ පංච උපාදානස්කන්ධය දිහා බලපින්ද හිතට ඒ පණිවිඩ ලැබිලා හිත ඒක අඳුනගෙන අපි බැලුවේ ඒ විදිහට නෙවෙයි. ඉතින් හිත මේක අඳුනගත්තට පස්සේ පින්නත් මේව පස්සේ දුවන්නේ නැහැ. හරි. එතකොට තමයි අපිට අන්නේ ශාන්ත වූ හිතට තමයි නිවන අරමුණු වෙන්නේ. හරිද? එතකොට මේ නිවන කියන්නේ මේ වගේ හිස්තයක් නෙවෙයි. ඒක ඒක මේ වගේ අනිත්‍ය දෙයක් නෙවෙයි. එහෙනම් ඒක නිත්‍ය දෙයක් නෑ ඒක ලොකු වටිනාකමක් තියෙනවා. ඒකද නිවන නිවන කියන එක පිළිබඳව පංචන්නං ඛණ්ඩානං නිරෝධෝ අයිත්තං මේ විදිහට මෙනෙහි කරන කෙනාට සම්මත්ත නියාමං ඔක්කොමති සම්මන්ත නියාමය කියලා කියන මාර්ගසිත පහදෙන්න නිවන් අරමුණු වෙන්න හේතුවක් වෙනවා. එතකොට පංච පාදානස්කන්ධය පිළිබඳව නිවැරදිව මෙනෙහි කිරීම සිද්ධ කිරීමෙන් අපේ හිතට ওই වගේ අදහසක් එනවා. දැන් මම ඉතින් ටිකක් මතක් කරන්න ඕනේ. ඕක තියෙන රිත්ත ස්වභාවය පිළිබඳ අපි දැන් සාකච්ඡා කරගෙන යනකොට මොකද හිතුනේ? ඇත්තයි කියලා හිතුවා නේද? සිහියක් ඉපදුනා නේද? එතනින් නම් මම මේ මොනවා පිටිපස්සේද මගේ මේ හිත දුවන් යන්නේ මට වැරදිලා මම මුලාවටපත් වෙලා කියලා හිතුණා. දැන් මේ හැඟීම තියෙනව නේද? පංච ප්‍රාදානස්කන්ධය ගැන. කොච්චර වෙලා තියෙද දන්නේ කොච්චර වෙලා තියෙද දන්නේ ඔය ප්‍රශ්නේ තමයි සසර ප්‍රශ්නේ. සංසාර ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නෙට උත්තරයක් හොයපු නැති හින්දා අපි හැමදාම සංසාරේ යනවා. අපි බුදුරුවන්ගෙන් බණ අහන්න ඇති. රහතන් වහන්සේලාගෙන් බණ අහන්න ඇති ධර්මයේ ගවේෂණය කරන්න ඇති නේද නමුත් ඒ අහපු ඔක්කොම අහලා ටිකක් වෙලා යනකොට අමතක වෙන්න ඇති මෙදා පාරත් ඒ ටිකම තමයි නේද මොකද කරන්න ඕනේ යම් කිසි අරමුණක් ඉදිරියේ හරිද මම මේක හැමදාම කියන එකක් නමුත් ආයෙ මතක් කරන්න. මනුස්ස කටක තියෙන කේට කෙල ප්‍රසන්නද අප්‍රසන්නද අප්‍රසන්නද ඊට අප්‍රසන්නද කවර කෙනෙක් බාගල ටොපියක් කාලා එහෙම අපිට දුන්නොත් ඔන්න බලන්න නේද ඒක හරියම කියන්නත් බැරි තරම් මොනවා මේ හාඳුරු කියනවද දන්නේ හරියම අප්‍රසන්න එකක් ඒක නමුත් තමන්ගේ දරුවෙක් දුන්නා දරුවෙක්ගේ කටුපියෙන් ටොපි භාගයක් දුන්නොත් අපිට ඒ අප්‍රසන්නකම අරමුණු වෙනවද අරමුණු වෙන්නේ නැහැ ඒ අප්‍රසන්නකම දැනෙන්නේ නැහැ අපිට ඒ මොකකින්දද? දරුවා කෙරෙහි තියෙන ලෝභය. අකුසලය. අකුසලයේ ස්වභාවය තමයි ඇත්ත වහනවා. බණ ටික අහන වෙලාවේ ඇත්ත දැක්කේනවා. එළියට බැස්ස ගමන් ඇහැකරනාසේ දිය ශරීරයට එක එක අරමුණු වෙනකොට අකුසල් නැගෙනවා. අකුසල් නැගෙනකොට ඇත්ත වැහෙනවා. මේ බණ ටික ඊළඟ සතියේ මම කිව්වොත් එහෙම ආදනේ අපි එහෙම බණක් ඇහුවේ කියලා කියනවා. නේද? ඇහුවමයි ඔය කියලා කියනවා. ඉතින් එහෙම වෙන්න හේතුව තමයි ඔන්න අකුසලයට අපි යට වෙන ගතිය. එතකොට මේ මොහොතේ ඉපදුනේ හැඟීමට කියනවා කුසලයක් ඉපදුනා කියලා. සිහිය ඉපදුනා කියනවා. හරිද? කුසලයක් අකුසලයක් කියන එක අපේ සිත්වල නිබන්ධව සටහන් කරනවා. කුසල ඉපදෙන්නේ නැතුවම නෙවෙයි. ප්‍රාණඝාතය කරන්න කියලා ලෑස්ති වෙනකොටම අපේ හිතම ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා කියනවා. අදත්තාදානය කරන්න කියලා අපි ලෑස්ති වුණාට අපේ හිතම අපිට කියනවා අදත්තාදානයෙන් වළකින්න කියලා. වළකින්න කියලා කියන හැඟීම කුසලයක්. කරන්න කියලා කියන හැඟීම අකුසලයක්. අදත්තාදානයේ හේතු වෙන වස්තුවක් මෙතන තියෙනවා නම් ගන්නවද නැද්ද මොකද කරන්නේ ගන්නවද නැද්ද කියලා තර්කය එද්දි දෙපැත්තටම එනවා. විතක මේ වගේ නරක වැඩ මම කරන්න ඕනේ අනුන්ගේ දේවල් මට මොකද? කෙනෙක් මම මහ මොහොතෙන් වතුර ටිකක් ගත්තාම ඉතින් මොකද වෙන්නේ කියලා ආන් අකුසලයක් සිදු වෙනවා. ඒ මොකද දෙපැත්තකට ඒ මහ මොහොත වෙනකොට දෙපැත්තට යනවා. කොහොමද අන්තිමට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ වගේ ಜಾති දෙකක් හැදෙනකොට ප්‍රතිවිරුද්ධ දෙකක් ළඟ ළඟ ළඟ ළඟ හිතේ හැදෙනකොට අන්තිමට ක්‍රියාත්මක වෙන්නේ වැඩියෙන් ප්‍රබල එකයි. ප්‍රබලව ආවේ නොගන්න කියනක නම් ඒක ක්‍රියාත්මක වෙනවා ප්‍රබලව ආවේ ගන්න කියන එක නම් ඒක ක්‍රියාත්මක වෙනවා ඒක සමහර අය ගන්නෙ නෑ සමහර අය ගන්නවා නේද එහෙනම් අපි කල්පනා කරගන්න වෙනවා දැන් දැන් මේ ඇති වුණා වූ කුසල හැඟීමක් තියෙනවා ඒක එක දිගට අපේ හිතට දැනෙන්න නම් ඒක ප්‍රබල වෙන්න ඕනේ නේද ඒක ප්‍රබල වුණේ නැත්නම් කවදාකවත් ඒක එක දිගට අපේ හිතේ රැඳෙන්නේ නැහැ බණ අහන වෙලාවට දුබල කුසල හැඟීමක් ඇති වුණා ඒක ප්‍රබල කරන්න නම් හැඟීමක් ප්‍රබල කරන්න මොකද කරන්න ඕන? නැවත නැවත නැවත නැවත නැවත නැවත භාවිතා බහුලී කතා නැවත නැවත මෙනෙහි කරන්න ඕන ආද පුංචි ආදරයක් ඇති වුනහම කෙනෙක් කෙරෙහි නැවත නැවත නැවත නැවත මෙනෙහි කරපුවාම මොකද උනේ? ඒ ආදරය ආදරය කියන හැඟීම වැඩි වෙනවා. මතකද ඒ හැඟීම හොඳටම වැඩි වුණොත් මතක් වෙන්නේ නැති වෙලාවක් නැති තරම් නේද? කණ්ඩ ගියත් බොණ්ඩ ගියත් මොන වැඩේ කරත් අර හැඟීමෙන් නිකන් පිළිලා වගේ. ඒ හැඟීම නිබඳව ඒ හැඟීම තුන මෙහෙම රත් වීම, දැවීම, පිච්චීම එක. රත් වීම, දැවීම, පිච්චීම එක උදේ ඉඳන් හැන්දෑව වෙනකන් ඒක නැවත දකින්න තුරු ආදරයෙන් කිසිම අඩුවක් නැහැ. නමුත් ඒකත් එක තියෙන්නේ නේද? දැන් මොනව කරනවද දන්නේ නැහැ, කොහේ ඉන්නවද දන්නේ නැහැ, මොනව වෙනවද දන්නේ නැහැ. තව චුට්ටකින් දක් ගන්න හම්බෙද්ද දන්නේ නැහැ, අද දක් ගන්න හම්බෙද්ද දන්නේ නැහැ, වෙනස් වෙයිද දන්නේ නැහැ කියලා නේද? පුදුම පිච්චිලක්, පුදුම දැවිලක් එක ඉන්නේ නේ අකුසලයක් ඒ වගේ වුණාම. කුසලයක් ඒ වගේ වුණාම කොහොමද? නේද අපේ හිත අකුසලයක් එහෙම වුණාම හිතේ නැගෙන ආශ්‍රය හින්දා ඒ හරියට දුර පුරාණගෙන ගින්දරක් වගේ හිත එතකොට හරිද ගින්දර කියන්නේ සංතතියක්නේ වේදනා සංත වේදනා සහිතව ආශ්‍රව සහිතව රත්ත්‍රීන් දැවීම් සහිතව වේදනා ඇති වෙනවා සංඥා ඇති වෙනවා සංස්කාර ඇති වෙනවා විඥාන ඇති වෙනවා එහෙම නේද වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්නේ අකුසල් හින්දා ඒ වේදනාව දුක්ඛිත වේදනා සහිතයි. ඒ සංඥාව හත් වෙන සංඥාවක්. ඒ සංස්කාරය දැවෙන සංස්කාරයක් නේද? ඒකට කියන ඒකට කියන ආශ්‍රව කියලා. ආශ්‍රව සහිත රූප වේදනා සංඥා වේදනා සංඥා සංකාර විඥානයන් පහළ වෙනවා. කුසලයක් ප්‍රබල වෙලා තියෙන කාලෙක හරියට දිය බුබුලක් නැගෙනවා වගේ. සිසිලසක් සහිත නේද? ඒක නැගෙනකොට සුවදායක වේදනා සංඥා සංකාර විඥානයන් කුසලයන් හින්දා. ඉතින් මම කියන්නේ අත්හදා බලන්න. නේද? සත්ත්වී දෙවි දෙවි පිච්චි පිච්චි ඉන්නවාද? ඇතුළේ ගින්නරක් කොට වාසය කරනවාද? ඇතුළේ දිය බුබුලක් කොට වාසය කරනවාද කියන තීරණය කාගේ අතේද? තමන්ගේ අතේ නේද? ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ආරණ්‍ය වලට වෙලා, එද කැලෑ වලට වෙලා අපි කියනවා අපෝ හරියට දුක් විඳිනවා කියලා. නේද? මේ ගිනි ගොඩ මේ බුරබුරා නැගෙන ගිනි ගොඩ නේද? එකක් පිටිපස්සේ එකක් යන දෝරේ ගලාගෙන යන උල්පතක් බවට පත් කරන්න තමයි අර කැලේට වෙලා කටයුතු කරන්නේ නේද? ඇතුළාන්ත ගින්න කොච්චර භයානකද? කොච්චර අපහසුද? නිදාගෙන නැගිටිනකොටම ඇහැරිලා තප්පර දෙකක් යන ඉස්සලා ගින්න පටන් ගන්නවා. කාලෙකට ඉතන නිින්ද මෙහෙට යන හොඳයි කියලා. අද ඇහැරෙන්නේ නැතුව කියන මීට වැඩිය හොඳයි කියලා. ඉතින් ඒකෙන්ද නිින්ද යන්නේ නැහැ කාලෙකට. හ්ම්. ඉතින් මේ වගේ ගින්දරක් විඳින්නද මේ වගේ මනුස්ස ජීවිතයක් ලැබුණේ? මේකෙන් අයින් වෙන්නටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් ඒකින්ද තීරණය තමන්ගේ අතේ කුසල උත්පාදනය කරගෙන උත්පාදනය කරගත්ත කුසල වර්ධනය කරගන්න ඕනේ අකුසලයට යට වෙන්න දෙන්නේ නැතුව. එතන පංච පාදානස්කන්ධය ගැන මෙනෙහි කිරීම විදර්ශනාවයි. ඒකින්ද මේ අතන්ට මේ කටයුත්ත සම්පාදනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. අද දවසේ මේ ධර්ම දේශනාව මේ ශ්‍රවණය කරපු ඉවසට වෙලා ශ්‍රවණය කරපු හැම දිනම වෙනුවෙන් දායකත්වය දැරුවේ මේ වැඩිහිය වාසය කරන මේ පින්වන්ත පිරිසයි. ඉතින් මේ හැම දිනම වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු තමන්ගේ නිවසට මේ ධර්ම දේශනාව ලබා දීලා ඒ දායකත්වය ලබා දීලා කටයුතු කරපු පින්වන්ත අයට උතුම් ධර්ම අවබෝධය සඳහාම ඒ ධර්ම දේශනා දායකත්වයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත් මේ වැඩි වෙලාවක් ධර්ම දේශනාව සිද්ධ කිරීමට ඉඩ ලබා දෙමින් අඩුම තරමින් තමන්ගේ නංගොත්ත සඳහන් කරන්නේ නැතුව මේ නුවණැති පින්වන්ත පිරිස දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කොළඹ පදිංචි සදැහැති පිරිසක් කියලා විතරයි. ජයසිරි පෙරේරා, චන්ද්‍රානි පෙරේරා, කුලසිරි පෙරේරා කියන මේ පරිලෝකීය අත්හන්ට පුණ්‍යානුමෝදනා කරන විදිහට ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ රෙන්ද වෙන කිසිවක් මේ කොටේ සඳහන් කරලා නැහැ. මම ප්‍රාර්ථනා කරමු අධිෂ්ඨාන කරමු ජයසිරි පෙරේරා, චන්ද්‍රානි පෙරේරා, කුලසිරි පෙරේරා කියන මේ පින්වන්ත අයට මේ පරිලෝකීය අයට මේ සීල පුණ්‍ය ශක්තිය ඇති අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීව ලැබෙන්නට මේ ධර්ම දේශනා ධර්ම දානමය පුණ්‍ය කර්ම මේ අත්න්ට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියෙන් හේතු වේවා. ධර්මක අසනීප ස්වභාවයෙන් පසු වෙන ධර්ණාගම කුසල ධම්මනායක සම්පාදයන් වහන්සේට ඉතා ඉක්මනින් ප්‍රාතිහාර්යක් ලෙස සූපත්භාවයට පත් වෙන්නට මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි හැමදිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු Thank you.